සරත් චන්ද්‍ර කුරුප්පු මහත්තයා අවසරයි අපේ හාමුදුරනේ ඊටම මැනවින් අපේ හාමුදුරුව කරපු අද දේශනාව ඇසුරෙන් පුංචි ප්‍රශ්න දෙකක් සපැහැදිලි කිරීම දෙකක් ගැන දැනගන්න කැමතියි. අපේ හාමුදුරුව අද දේශනා කරපු පරාර්ථය සඳහාවත් ආත්ම අර්ථය තහානියක් කරගන්න එපා කියන අදහසේ අපේ හාමුදුරනේ ඇත්තටම අපි ගැඹුරෙන් කල්පනා කළොත් ආත්ම අර්ථය අපේ නැවැත්ම නේද? එහෙම කල්පනා කරගන්න බැරි වුණොත් මේ අනුසය වශයෙන් තියෙන බොහෝ වංචක ධර්ම වලින් අපි රැවටෙන්න ඉඩ නැද්ද අපේ නම්? ඔව් ආත්ම අර්ථය ඒ කියන්නේ දැන් අපේ තියෙනවනේ මේ නිෂ්ඨාව කියලා. ඒ කියන්නේ අවසන් අවසන් ඉලක්කය කොතනද? ඒ අවසන් ඉලක්කය සඳහා අපි ඇති කරගන්නා ඉන් මෙහා අරමුණු මොනවද? එතකොට අපේ අවසන් ඉලක්කය තමයි නැවැත්ම. දැන් අපේ මාතෘකාව උනේත් ඒකනේ. දැන් මේ නැවැත්ම සඳහා පැවැත්ම. එතකොට නැවැත්ම තමයි අපේ අවසන් නිෂ්ඨාව. පරමාර්ථය. ඒ පරමාර්ථය තෙක් යන්න නම් අපට ඉන් මෙහා අරමුණු තියෙන්න ඕන. ඒ අරමුණු තමයි අර මනස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල. එතකොට ඒ සඳහා තමයි අර දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම, ප්‍රඥාවෙන් ලෝක ධර්ම අවබෝධ කිරීම කියන මේ කාරණා තුන අපි සිහිපත් කළේ. ඒක අපේ යෝජනාවක් නෙමෙයි. සියලු බුදුවරුන්ගේ දේශනාවනේ ඒ තුල අන්තර්ගත වෙන්නේ. එතකොට සබ්බපාපස් සකරණම් කියන තැන බුදුරු දේශනා කරන්නේ ඒකනේ. එතකොට ඒ එතන අපි පුහුණු විය යුත්තේ අර අවසන් ඉලක්ක තියාගෙන එහෙම නැතුව අපේ දුර්ගුණ අඩු කරගෙන යහගුණ වැඩි කරගෙන ප්‍රඥාව දියුණු කරගෙන මේ සසරේ යම් කෙනෙක් හැටියට වැජඹීම කියන ඉලක්කය නෙමෙයි. නැවැත්ම ඉලක්ක කොටගෙන නැවැත්ම සඳහා යන්න නම් මෙන්න මේ ගුණාංග වලින් මනස පුහුණු කරන්න ඕන. එතකොට අපට නිවන කියන තැන හැම විටම ස්පර්ශ කරන්න බෑ. නිවන සඳහා දාල ප්‍රතිපදාව කියන එක හැම විටම ස්පර්ශ කරන්න පුළුවන්. ඒ සඳහායි අපි ඒ කාරණා තුන මූලික කරගත යුත්තේ. අපේ හාමුදුරනේ මේ ප්‍රායෝගිකව දැන් මේ දවස්වල තියෙන දෙයක් තමයි දැන් දරුවන්ට පාසල් පොත්පත් අඩුයි. ඒ සඳහා අපිට උපකාර කළ හැකි. එහෙම දෙයකට සම්බන්ධ වෙලා ඒ පොත් පිරිනමන දවසේ ගිහින් ඒක පිරිනමන්ට ආරාධනා කරාම ඒක බාර ගැනීමත් අපේ හාමුදුරනේ ඒක ඇතුලේ තියෙන්නේ අපිට අපේ වංචක ධර්මයක් නේද අපිට <laughs> අපේ එහෙම කියන්න බෑ ඒක සමාජයේ අපේ තියනවා නේද සමාජයෙන් යම් බුහුමනක් ලැබීමේ අනුසේ වශයෙන් තියෙන යම් අදහසක් දැන් බුහුමනක් ලැබීමේ අදහස මුලින්දන් තියාගෙන එහෙම දෙයක් කරනවා නම් ඉතින් එතන තියෙන්නේ තණ්හා මාන දිට්ඨි වලින් කෙලසුණු ගතියක් නේ. ඒක ගැන අපිට කතාවක්ම නැහැනේ. හැබැයි දැන් අපි එහෙම අදහසක් නැහැ. හැබැයි එතනට ගියාට පස්සේ අපට ආරාධනාවක් කරනවා ඉදිරිපත් කළා මේ පොත් ටික ප්‍රදානය කරන්න කියලා. එබඳු තැනකදී මගේ මනසේ වංචක ධර්මයක් මතුවේයිද මගේ මනසේ තණ්හා දිට්ඨිමාන මතුවේයිද ඒ නිසා මේකට නම් යන්න බෑ ඉදිරිපත් වෙන්න බෑ කියලා අපි පසුබානවන ඒකේ තේරුම අපේ මනස ගැන අපිට පැහැදිලි විශ්වාසයක් නැහැ සති සම්පජඤ්ඤයක් නැහැ හැබැයි අනික් අතට ඔබතුමා කිව්වා වගේ ඒක බාරගෙන එතනට ගියාට පස්සේ මෙතෙක් නොතිබිච්ච අභිමානයක් තමන්ගේ මනසට අභිනවයෙන් මතුවෙන්න පුළුවන් එතකොට කල්ලාතු එහෙම සැලැස්මක් නැහැ කීර්තියක් ලබන ප්‍රසාදයක් ලබන එක. හැබැයි අර අවස්ථාවේ තමන්ව ඉහළින් ඉදිරියෙන් තිබ්බට පස්සේ මෙතෙක් දවස් නොහිතපු යම්කිසි අර්බුදයක් තමන්ගේ මනසට එන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් සැලකිලිමත් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා දැන් අපි මේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රයේම තව පැත්තක් අපි කතා කරන්නට අපිට පුළුවන්. අපි දැන් මේ ප්‍රත්‍යවේක්ෂණය අවස්ථා තුනකදීම කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරනවා. මේ ක්‍රියාව කරන්න පෙරත් ඒක सिद्ध කරන්න. ක්‍රියාව කරන මොහොතේ ඒ ප්‍රත්‍යවේක්ෂණය කරන්න. ක්‍රියාව කරලා ඉවර වෙලත් ඒ ප්‍රත්‍යවේක්ෂණය කරන්න. ක්‍රියාව කරන්න කලින් අපි දැනට අපිට තියෙන අත්දැකීම් මත ඒ කියන්නේ තමන්ගේ මනස ගැන නම් තමන්ට කොහොමත් ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන් කල්ැතුව වුණත් මොකද්ද මගේ තියෙන චේතනාව කියලා. ඒ වගේම මේක ක්‍රියාත්මක කළාම වෙන්න පුළුවන් සමාජ ඵලය ගැන අපට අනුමානයක් කරන්න පුළුවන් කල්ැතුව. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි පින්කම කරන වෙලාව. කරන වෙලාවෙත් මම සැලකිලිමත් වෙන්න ඕන කලින් මගේ හිතේ එහෙම බලාපොරොත්තුවක් නැති වුණාට මේ මොහොතේ එහෙම එකක් මතුවෙනවද මතු වෙන්න පුළුවන්ද? එහෙනම් මතු නොවෙන්නට අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිත රැක ගන්න ඕන. ඊළඟට මේ වෙලාවේ මේ කරන දෙයින් සමාජය කොහොමද මේක ගන්නෙ කියලා අපිට සමාජය ගැන අපි අවදියෙන් ඉන්නට ඕන. ඊට පස්සේ අපි කරලා ඉවරනාට පස්සේ ප්‍රත්‍යවේක්ෂණයක යෙදෙන එක හොඳයි. දැන් ඇත්තටම මම මුලින් හිතාගෙන හිටියේ මෙහෙමයි, එතෙන්දි මට හිතුනේ මෙහෙමයි. එතකොට මට එක ස්ථාවරයක ඉන්න පුළුවන් වුණාද බැරි වුණාද මම මුලින් හිතපු අදහසෙම මට ක්‍රියාව කරන මොහොතෙත් ඉන්න මම දක්ෂ වුණාද ඊළඟට ඇත්තටම මම මුලින් මේකෙන් මෙහෙම යහපතක් බලාපොරොත්තු වුණාට ඒ යහපත ඇත්තට මෙතන වුණාද ඊට වඩා වෙන අවුලක්ද එතන සිද්ධ වුනේ මෙහෙම අපිට ਸਰව සම්පූර්ණ සමස්තය පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණයකට යන්න පුළුවන් සිද්ධිය නිමා වුණාට පස්සේ. එතකොට මේ අවස්ථා තුනම වැදගත් වෙනවා. අපිට పూర్ව අවස්ථාවේ ප්‍රත්‍යවේක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ දැනට තියෙන සාධක සහ අපේ අත්දැකීම් මත. අපිට ක්‍රියාව කරන මොහොතේ සති සම්පජඤ්ඤේ පවත්වා ගන්නට ඕන ප්‍රත්‍යවේක්ෂණයකට වඩා. එතනත් ප්‍රත්‍යවේක්ෂණය අවශ්‍යයි. නමුත් එතන සති සම්පජඤ්ඤේ ඒ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුළ අපි නිවැරදි මානසික தත්ත්වයේ පැවතියි. කරලා ඉවර වෙලා අපිට ඉක්ම ගිය කාරණා පිළිබඳව නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණයකේ දෙන්න පුළුවන්. එතෙන්දී තමයි අර මනෝභාවය සහ ඵලය දැන් අපි කල්ැතුව හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා සැලසුම් කරගෙන අදහස් කරගෙන මේ වැඩේ කළාට ඇත්තටම අපි හිතපු විදිහේ ඵලයක් ලැබුණද කියලා අපිට බලන්න පුළුවන් වෙන්නේ වැඩේ ඉවර වුණාට පස්සේ තමයි. ඉතින් අන්න ඒ විදිහට අපි මේ අවස්ථා තුනේම සති සම්පජඤ්ඤේ ප්‍රත්‍යවේක්ෂණය පවත්වා ගත්තොත් තමයි අපිට මේ කියන தත්ත්වය යම් ප්‍රමාණයකින් පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබතුමා කිව්වා වගේ කල් වේලා ඇතුවම එහෙම කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් කරනවා නම් ඒක ගොඩක්ම දුර්වලකම. එහෙම අපේක්ෂා නොකලත් අර අවස්ථාවට ගියන් පස්සේ අපිට ඒ අවස්ථාව ලැබුණෙන් පස්සේ මනසේ දුර්වලකම් මතුවෙනවා නම් එතන සිහි කල්පනාව පවත්වා ගැනීමේ දුර්වලකම. ඉතින් ඔය ඔක්කොම අපට පසුව තමයි අධීක්ෂණය කරන්නට ප්‍රත්‍යවේක්ෂා කරලා වඩා හොඳට විශ්ලේෂණයකට යන්න පුළුවන් වෙයි. ඒ අපේ හාමුදුරනේ. නමුත් අපිට අපිට මතු පිටින් බලලා හැම විටම තීරණය කරන්න බෑ. එහෙම කරන හැම දෙනාම වංචක ධර්මයකට අසු වෙලා ඒක කරන්න කියලා එහෙම තීරණය කරන්න බෑ අපිට. ඒ අපේ හාමුදුරනේ මට හිතෙන්නේ තමයි නමින් ඔබ වහන්සේ අර අවස්ථා තුන සහ සමස්තය ප්‍රත්‍යවේක්ෂණය කියන එකෙන් මං හිතන්නේ හුඟක් දුරට අපිට මේ අමාරු වෙනවා ඇති මේ වගේ අවස්ථාවලට යොමු වෙන්න පුළුවන් කියලා. ඉතින් බොහොම පින් අපේ හාමුදුරනේ වහන්සේගේ තමැනමින් කර පැහැදිලි කිරීම.